ඔහු ධර්මානුශාසනාව මේ තුන් වෙසක් පුර 15ක පොහෝදා අද ධර්මානුශාසනාව පවත්වන ප්‍රසාද පූර්ණ යතිවරයාණන් වහන්සේ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන සෝබන ශ්‍රී සුමංගල විද්‍යාව පන්ස ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ පින්තුනි අපේ ධර්ම ශ්‍රවණයට පෙර තන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්සේ.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 ඒ මොකද මේ බුදුහාමුදුරන්ගේ ගුණ අපරිමිතයි. උන්වහන්සේගේ ගුණ කල්පනා කරන විට අපට බෑ කියලා නිමාවක් දකින්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඒ ಗುಣ අතර මා බලාපොරොත්තු වන්නේ ඉතිපිසෝ පාඨයට අයටි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය ගැන වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නයි කනගාටුයි මා පළමුවෙන් මතක් කරන්න මගේ කටහඬ වෙනස් වෙලා දැන් වයස්ගත වීමයි එයට හේතුව. 87ක් වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් මේ දවස්වල මම ගුවන් විදුලියේ කොතෙකුත් ධර්ම දේශනා කළා. දැන් අද මේ ධර්ම දේශනාව මම මේ කාර්ය මණ්ඩලයේ බලවත් ඉල්ලීම පිට සිද්ධ කරන්නේ හිතට අකමැත්තේ. ඒ වුණත් මේ කල යුතුය. බුදු ගුණයක් සිහිපත් කරනවයි කියන එක එසේ මෙසේ ක්ෂණයක් නොවේ. ඒකයි මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අතර පළවෙනි ගුණයක් තමයි ඓශ්වර්ය භාග්ය. ඓශ්වර්ය භාග්ය. ඊළඟට ඒ ඓශ්වර්ය භාග්ය ළඟට තියෙනවා යස භාග්ය. බුදුරජාණන් වහන්සේගේ යස භාග්ය. යස භාග්යයට පස්සේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තවත් උදාන ගුණයක් ඒ තමයි ධර්ම භාග්ය. ඊළඟට කාම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය, ධර්ම භාග්‍ය, ශ්‍රී භාග්‍ය. ඔය ආදී වශයෙන් බුදු ගුණ තියෙනවා එත හයක්. ඒ ටික කෙටියෙන් පැහැදිලි කිරීමයි මේ වැදගත් දවසේදී මා බලාපොරොත්තු වන්නේ. පින්වත්නි ඓශ්වර්ය භාග්‍ය කියන්නේ සම්පත්. බුදුරජාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට තරම් මහා සම්පත් තිබුණු කෙනෙක් තවත් ලෝකයේහි ඇතයි කියන බවක් බෑ කියන. ඒ තරම් සම්පත් උන්වහන්සේට තිබුණා. මේ කාලෙත් එහෙමයි පැවිදි කාලෙත් එහෙමයි. මොකද මහරජ කෙනෙකුගේ එකම පුත්‍රයා කිසිදු අඩු පාඩුවක් තිබුණේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ඓශ්වර්ය භාග්‍යය කියලා බෑ පින්වත්නි අපිට නිමාවක් කරන්න. උන්වහන්සේගේ ඒ ඓශ්වර්ය භාග්‍ය සම්පත් සකල විද සම්පත් උන්වහන්සේට තිබුණා. අන්න ඒ සකල විද සම්පත් වලින් අනුන බව තමයි ඓශ්වර්ය භාගය කියලා අපි මේ ප්‍රකාශ ප්‍රකාශ කරන්නේ. ඊළඟට පින්වත් බුදුරජාණන් වහන්සේගේ ඒ ඓශ්වර්ය භාග්‍ය ගැන කියනකොට අඩුවක් නම් නෑ මොකකින්වත් තිබුණේ. සෑම සම්පතක්ම ලැබුණා. ඒවා උන්වහන්සේ මදහත්ව පරිහරණය කළා. මේ සම්පත් නිසා උන්වහන්සේ කොයි වෙලාවකම අනුන උනේ නෑ. ආඩම්බර උනේ නෑ. උද්ධාමයටපත් උනේ නෑ. වහන්සේගේ ඒ උදාාර ගුණ සමූහය කියන බෑ අපට නිමාමක් නැතිව. ඒ ඓශ්වර්ය භාග්යය නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයේ අග්‍රගන්නේ පුජ්‍යලයාණන් බවට පත් වූ. ඒ ළඟට බුදුරජාණන් වහන්සේගේ ඒ ඓශ්වර්ය සම්පන්න කියනකොට දෙවෙනි එක තමයි යශ භාග්‍ය. යශස කීර්තිය ප්‍රශංසාව. බුදු පියාණන් වහන්සේට තරම් වෙන කිසිදු කෙනෙකුට මේ ලෝකෙ තිබුණේ නැහැ. උන්වහන්සේගේ යශස දෙවියන් සහිත ලෝකයා අතර ප්‍රචාලිත වයි පවතුනේ. අපමණ ප්‍රචලිත බවක් තිබුණා. ඕනෑ කෙනෙක් බුදුහාමුදුරන්ගේ පණ ටිකක් අහන්න. කට හඳ අහන්න. පුදුමාකාර ලැජ්ජකමක් දැක්වේ. ඒ බුදුරජාණන් වහන්සේගේ යශභාග්‍ය කියනකොට ප්‍රසිද්ධිය මුළු දෙවියන් සහිත ලෝකයා අතර ඊ타නත්ම සුප්‍රසිද්ධ බව බුදුරජාණන් වහන්සේට තිබුණා. අන්න ඒක ඊටා වැදගත්. ඒ නිසා දෙවියන් අතර ප්‍රඥයන් අතර ලෝකයා අතර ආජ රාජ මහා මාත්‍යවරුන් අතර සංදේව රජු අතර නොඑන අතර මහා ප්‍රසිද්ධියක් තිබුණා ඒකයි යසභාංගය කියලා කියන්නේ. ඒ යසභාංගයට ඊළඟට උන්වහන්සේට ධර්ම භාංගයට උන්වහන්සේගෙන් බණ ටිකක් කාරු හරි ඇහඹුවොත් ඒ අහඹුව එක්කෙනා අපරිමිත සතුටකටපත් වෙනවා. බලන්න ඒ ධර්මය ගැන කියනකොට පුදුමයක්. මේ කවුරුත් දන්නව මේ බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් දැක්කොත් දැකන සෑහීමකටපත් වෙනවා. ඊළඟට උන්වහන්සේගේ ධර්මය ඇහුවොත් ධර්මය අහලත් සතුටටපත් වෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ දකින්නට නොයෙන් දෙනා යනවා. සීමාවක් නැහැ. ඔය සේනාව අතර අපට පැහැදිලිව පේනවා එක්තරා සිටුවරේ ඒ සිටුතුමා බුදුහාමුදුරුවෝ දකින්න ගියා. දැකලා කතා කරලා අන්තිමට වාදයක් කරන්න කල්පනා කළා. ඒ මහාදේ යන කතා කරලා අන්තිමට ඒන් සෑහීමකටපත් නොවේ. බලවත් ප්‍රමෝදයටපත් වෙනවා. උන්වහන්සේ පැහැදිලා අන්තිමට ස්වාමීනි මම ඔබ වහන්සේගේ දායකයෙක් වෙමි. බලන්න අන්න එතෙන් බුදුහාමුදුරු කියපු දේ. බ්‍රාහ්මණතුමනි ඔබ රටේ ප්‍රසිද්ධ කෙනෙක්. නම ගිය කෙනෙක්. ඒ නිසා ඔබ එකපාරටම මගේ බණහලා බෞද්ධයෙක් වෙනවයි කියන එක ඔබට මදිකමක්. ඒ වගේම මටත් මදිකමක්. බුදුහාමුදුරුවෝ මිනිසුන්ව ඊ타මත්ම උපක්‍රමශීලීව පහදවා ගන්නවා ඇත කියන කතාවක් යන්න ඉඩකඩ තිබෙනවා ඒක ඒ නිසා ඔබ තව ටිකක් කල්පනා කරා එතෙන්දි මතක් කළා ඈ ස්වාමීනි මම මේ ගැන කල්පනා කළා මගේ හිත දැන් බොහොම සතුටටපත් වුණා ඒ නිසා දැන් ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේගෙන් ධර්මයේ ගැන මගේ ලොකු පැහැදීමක් ඇති වුණා. අඤ්‍යතග්ගේ පානුපේතං උපාසකං මන්දාරේ. අද ඉඳලා ඔබ වහන්සේ දායකයෙක් වෙන්නයි මගේ කල්පනාව. මොකද කාරණේ දැන් ඔබ වහන්සේ මතක් කරගන්න ඔබ වහන්සේ මට හිත වැටෙන වචනයක් කිව්වා. බ්‍රාහ්මණ තුමනි ඔබ නිගණ්ඨ නාථ පුත්‍රයන් වහන්සේගේ දායක මහත්තයෙක්. ඔබ එතුමාට දීගෙන එන දාණය කඩන් එපා. ඒ දාණය දිවට දෙන්න. ඔන්න බලන්න බුදුහාමේ උනේ එකට පැහැදුණා. ඒකට පහදලා පෞද්ගලික වෙලා මුවා කටයුතු වල බව අපේ බණ පුතපතේ සඳහන් වෙනවා. අන්න ඒ වගේ මේ බිම්මුතුන් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ එසේ මෙසේ ගුණ කදම්බයක් නොවේ. ඊළඟට උන්වහන්සේගේ ශ්‍රී භාග්‍ය පුදුමාකාර ශ්‍රී භාග්‍යයක් තිබුණා. දැක්ව දැක එක්කෙන අපහදිනවා. පුදුමාකාර ගතියක්. දැන් මේ පින්වතුන් දන්න ඔය අඟුලිමාල වගේ අය නොඑක් දෙනා ඔය වගේ බුදුහාඳුරුව දැක හැදුණා. පැහැදිලි ස්වરૂපයටයි. දැන් අඟුලිමාල කල්පනා කළේ කවුදෝ සරමයන් මහන්සිය නමක් වෙනවා. ඈත ඉන්නේ. මේ ඇත්ත මේ පලාත් කෙනෙක් වෙන්න බෑ. සියල්ලන්ම මා විසින් මරණ බව දන්නවා. ඒ නිසා මේ එන ඇත්ත හැඩරුව තියෙන කෙනෙක්. මවිෂී කලියුතු වන්නේ කුමක්ද? මේ ශ්‍රමණයන් වහන්සේගේ අතේ ප්‍රධාන ඇඟිල්ල කපාගෙන දාහ සම්පූර්ණ කරලා ගුරුවරයා පුදා මේ පාපකාරී කටයුත්ත මං අදින් ඉවර කරනවා බලන්න ඔහු පවා හිතුවේමයි මේ වැඩේ කළාට ඒක හොඳ වැඩක් කියන බව ඔහු කල්පනා කළේ නැහැ ඒකෙන් අපට පැහැදිලිව පේනවා අඟුලිමාල ලං වෙත්ම ලං වෙත්ම බුදුරජාණන් වහන්සේ සංසුන්ව වැඩ ඉන්න ඊට පස්සේ අංගුලි මාල නිකන් යන ගමන් රැල් බුරුල් ඇය නිකන් කැස්සක් වගේ බුදුහාමුදුරන්ට දැනෙන්න බුදුහාමුදුරුව බැලුවා හුලෙස බලනකොට බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙකේ ආලෝකයේ දැක්කම මොන විදියකටවත් බෑ දරාගෙන ඉන්න අඟුලි මාලට. මේ මේ වර්ණමත් ඇස් දෙකක් කතා කරලා ඊට පස්සේ ඔහු මොකද කළේ? ඒ ශ්‍රමණයන් වහන්සේ පසුපසින් ගෙන් හිසකසා දාලා ඇඟිල්ල අරගෙන දාහ පුරවලා මගේ කාර්ය නිමහටපත් කරනවා. ඒ අනුව ශ්‍රමණය වොම නවතින්න කියලා යනවා. ඒ කොච්චර ගියත් බෑ අඟුලි මාලට ළඟ වෙන්න. ඔය විදිහේ දිගට ගිහින් ඊට පස්සේ අන්තිමට මොකද කළේ? අඟුලි මාල කල්පනා කළා පුදුමයක් මේ ශ්‍රමණයන් වහන්සේව බෑ නම් කරගන්න. මේක මහා පුරුමයක්. ශ්‍රමණය නාමති නාතිලා. බුදුහාමුදුරුත් ඒකමයි කියන්නේ. අංගුලි මාල මම නැවතිච්ච කෙනෙක් ඔබ නැවතිනවා. ඉතින් ඒ පාර අන්තිමට පැහැදිලා බුදුහාමුදුරන්ගෙන් බණහන ඔහු මොනතරම් තත්වයකටපත් උනිද කියන බව මේ පින්වතුන් දන්නවා. ඒ බුදුහාඳුනගේ ශ්‍රී භාග්‍ය රූප ශෝභාවට පැහැදිලි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ওই ධර්ම භාග්‍ය ගැන අපි කියමු. කාම භාග්‍ය ප්‍රයත්න භාග්‍ය. කාම අනුන්ට උදව්වක් කරන්න හැමතිස්සෙම ආශාව. හැම වෙලාවකම බුදුහාඳුනෝ කලේ අනුන්ට උපකාරයක් කිරීමයි. ඒට වඩා වෙන දෙයක් නැහැ. මුළු ජීවිත කාලයම එකයි. ප්‍රයත්න භාග්‍ය උත්සාහය නන්දුවත් අනුන්ට කොහොම හරි යහපතක් කරන්න. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානය. ඒ අනුව උන්වහන්සේ ලෝකයට කළ සේවය බෑ අපට සීමාවක් කරන්න. මේ බුදු බවට පත් වෙලා බලන්න ලෝකයට යහපත කිරීමට මොනතරම් පරිශ්‍රමයක් දරුවද කියලා. ඒක මොහොතේගේ චාරිත්‍රයක්. දවසක් බුදුරජාණන් වහන්සේ පාරේ යනකොට වයස්ගත මහලු කාන්තාවක් උන්වහන්සේ දැකලා ඕ ආදරෙන් බඳගත් බුදුහාඳුරෝ ඇයට ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයෙන් ඇය මාර්ග ඵලයකටපත් වුණා. ඔය වගේ දේවල් ගැන කතා කරන විට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන අපට නිමාවක් කරන්න බෑ. ඒ නිසා අපි කළ යුතු උදාර ගුණයක් තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කළ උන්වහන්සේ ප්‍රකාශ කළ ගුණාංග අපි තුල ඇති කර ගැනීම. දැන් බලන්න පංචශීලය කිව්වහම එසේ මෙසේ බලයක් ඇති ගුණයක් නෙමෙයි එතන තියෙන්නේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, හොරකම ඒවයින් වැළකීලා ගුණ ධර්ම දියුණු කරගත් විට බුදුරජාණන් වහන්සේට අපරිමිත ගුණයක් ලැබෙනවා. ඒ ගුණ Tamanටත් පිටනවා. Taman ලෝකයාට යහපතක් කරන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරගන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රේෂ්ඨ කාර්යභාරය අපට ඉටු කළා. අපි වෙනින් උන්වහන්සේ ශාල කාර්යභාරයක් කළා. කොයි වෙලාවකම උන්වහන්සේ පසුබැසිය ආකාරිය උපකාරයක් කරා දවස බුදුරජාණන් වහන්සේ ගමකට ගියා පින්නපාත වැඩි දියුණුවක් නැති මිනිස්සු ඉන්න ගමක් ඒ අය සියල්ලෝම හෝ කියන්න පටන් ගත්තා බුදුහාරවන්ට අවමන් කළා බුදුරජාණන් වහන්සේ අනක් නොනගා ඕම නිහඬව අපව ආව. ආවට පස්සේ මිනිස්සුන්ට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ තවසවල් ගානේ අය මේ විදියට අවමං කළාය කියලා. ඒ අය කල්පනා කරගත් අපි ගිහින් ඔවුන්ට පහර දෙන්න ඒ පහක් මිනිස්සු කරපු වැඩේට කට්ටිය එකතු වෙලා හැන්දෑව බුදුහාරෝ වෙතට ඇවිදින් මේ කල ඉරීම ඔවුන්ගේ මතක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක් වන්න බලාගන්න. මුකුත් මොකතාවලිය නැතුව සඳහන් කළා. ඒක මහරාවේශයෙන් කරපු කරන ලද්දා. මහරාවේශයෙන් ඒකලේ. ඒ මිනිස්සු ඇත්ත හිතින් නෙවෙයි. මාය ආවේශ වෙලා ඕම් ළමා අර කනකොලොත්ම කළා. මේක අහන් මේක අපි ගණන් ගත යුතු නෑ. ඇසිය යුතුත් නෑ. පිළිගත යුතුත් නෑ. කියලා බුදුහාඳුරු ඕම්ගේ හිචේ සාමයේ ඇති කළා. ප්‍රතිපලයේ මොකද්ද ඒ ලෝකෝම පස්සේ හොඳ බෞද්ධයන් බවට පත් වෙනවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ උදාර ගුණ. ඒ නිසා මේ පින්වත් සෑම කෙනෙක්ම කල්පනා කරන්න. තථාගතයන් වහන්සේ ගැන කියන විට මෙආකාරයෙන් බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය පුරා දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන පාරමිතා 10 පාරමිතා උපපාරමිතා අරහත් පාරමිතා යනුවෙන් සම්පූර්ණ කළා බලන්න උන් වහන්සේ ගැන අපට පේනවා එදා තරුණේ හැකියාව කලේ වරායකයි බරණස අරායි. ඒ බර ගන්න වෙලාවේ එතුමාට එයත් මාගේ පියාතර කලේ වරායි. පියා හදිසි අනතුරකින් වළා. මේ පුතා හොඳට කටයුතු කරනවා. නිරන්තරයෙන්ම ගිහින් අම්මටත් අප උපස්ථාන කරනවා තාත්තා දැන් ඉතින් අභාවයට ගිහින් මේ අතර මේ තරුණයාගේ දක්ෂකම විනීතකම ක්‍රියාශීලී බව දැනගත්ත පිට ප්‍රදේශවල ඉඳලා මෙටින් විත මාස 5කට 6කට වතාවක් නැත්නම් අවුරුද්දකට වතාවක් විතර වෙළඳ සමූහයා නැව් වලින් එනවා බඩු ආහාර විහෙලි වර්ග නොඉඳේ ආගෙන ඒ එනකොට ඒ බ්‍රාහ්මණ තරුණය දැක්කා අර බ්‍රාහ්මණ බෙරඳ පොලේ කණ්ඩායමේ කෙනෙක් මේ තරුණයා හරි දක්ෂයි අවස්ථාවට උචිත විදියට කටයුතු කර මොහොව අපි එක්කගෙන ගියොත් හොඳයි එහෙම කතා ගන්න කිව්ව තරුණයා ඔබ බොහෝම දක්ෂයි සිත් ගන්නාසුළු තරුණේ හොඳට තැනට ඔබින විදියට වැඩ කරන අපි දැන් යන්නයි හදන්නේ අපේ වෙනදා නෙම කරන ඔබවත් අපි එක්කගෙන යන්නම් අපේ රටට ඉතින් මාස 3-4ක් ඉඳලා ආපහු ඔබ එක්කගෙන එන්නම් එතින්දී ඔහු කියනවා අනේ මගේ පියා මෙහෙමයි මඩේ වරයි. මම තමයි මේ අම්මව බලන්නේ. මම ගෙහින් මෑණියන්ගෙන් අහලා එතුමියකින් ලැබෙන පිළිතුර උඩ ඔබට හෙට පණිවිඩය කියන්න. වෙනද පුත්‍රයා සතුටු වුණා. ගෙදර ගෙන් අම්මට මතක් කළා මෑණියනේ මෙන්න මේ විදිහේ යෝජනාවක් ආවා. අපි ගිහින් එහෙ නවතින්නේ නැහැ. ටික දවසක් ඉඳලා බලලා කියලා රට දේශයක් බලාගෙන එනවා. එතෙන්දී අර අම්මා කියනවා අනේ පුතේ ඔබ විතරයි මට ඉන්නේ. එතකොට ඔබට හානියක් වුණොත් මට යන්නේ නැහැ දසාවක් මට අනේන කලදසාවක් නැහැ. ඒ නිසා මේ ඔබ විතරක් යන්න. ඔබ විතරක් යන්න මම මේ ගෙදර තියෙන වැඩක් කරගෙන. නෑ මෑණියනි මට ඕනෑ කරන්නේ ඔබත් එක්කම යන්න. ඔබටත් වෙන්නල්ලෝ. එහෙම යමු කියලා හොඳයි එහෙනම් මේ පුතාගේ දැඩි ඕනෑකම ගැන බලවත් සන්තෝෂයට පත් වෙලා හිටිය මව පුතාට ඇති ආදරය නිසා හොඳයි පුතේ මාත් එන්නම් කියලා කිව්වා. ඒ අනුව කියලා යන අතර තමයි සමුද්‍රයේදී විපතකට පසු වෙලා නැවු කැඩී බිඳී ගියේ. නැව් කැඩේ බෙදී ගිය වෙලාවේ කැඩු ලෑල්ලක් අල්ලගෙන මේ පුතා තමන්ගේ අම්මවත් අර නෑන් තියාගෙන පීනනවා නොපෙනෙන ගොඩක් බිමක් හොයාගෙන ඒ වෙලාවේ අම්මා කියනවා පුතේ මගේ ජීවත් වුණු කාලයේ වැඩි මට තව ජීවත් වෙන්න ටික කාලයයි තියෙන්නේ. ඒ නිසා ඔබ බේරෙන්න. වැඩි කාලක් ජීවත් වෙන්න පුළුවන් එක්කෙනා ජීවත් වෙන එක හොඳයි. ඒ අනුව මම මේ මොහොතේ ගියාට කමක් නැහැ. දැන් මම ලොකු කාලයක් ජීවත් වෙලා තියෙනවා. ඒ ඔබේ ඕනෑකම අනුව ඔබව රැක ගැනීමයි වගේ ආශාව කියලා මේ අම්මට තියෙන ආදරය උළුප්පල පෙන්නු. ඒ පාර බලන්න අවුරුදු ගාන මාස දවස් ගණනක් මුහුදේ පේන අම්මයි පුතයි ගොඩෝන. උඩට ආවට පස්සේ අම්මට වාක් සන්තෝෂය. අම්මාට පිළිගන්න බැරි තරම් සතුටක්. අනේ මගේ පුතා මාවත් බේරගෙන පුතත් බේරුණා. පුතේ ඔබට බුදු බවම ලැබේවා කියලා ඒ අම්මා වචනයක් කිව්වා. ගාම්භීර හඬකින්. ඒ වචනේ ගැන පුතාගේ හිත යොමු වුණා. ඔහු කල්පනා කළා මේ බුදු බව කියන්නේ මොකක්ද? ඒ ලබා ගන්නෙ කොහොමද? ලබාගෙන කරන වැඩේ මොකක්ද? ඔය කරුණ වහගෙන පරාහන පණිවුරුන්ගෙන් අන්තිමට එයා ටික කලකට පසු තමන්ගේ මව අභාවයට ගියා. ඔහු තමන්ගේ ජීවිතයත් බේරගෙන අම්මත් බේරගෙන ප්‍රතිපත්තියක් පිරුවා මම දැන් මොකක් හරි කරලා අපේ අම්මා මතක් කළ බුදු බව කියන්නේ මොකක්ද? ඒකටපත් වෙන්නේ කොහොමද? ඒ මාර්ගයේ මම යන්නේ කොහොමද කියලා කල්පනා කළ පුතා තමයි ඒ අනුව ක්‍රියා කරලා අන්තිමට අම්මා බේරගෙන තමනුත් බේරිලා සාංශාරික දුකින් එතර වෙලා අමාමා නිවනට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් පහළ වුණේ බුදු බවට පත් වූය. බලන්න මොනතරම් දැඩි හිතක් තියෙන නැද්ද? ඒ නිසා අපේ වුණත් මේ ඉන්න අය වුණත් හිතේ ධෛර්යය තියෙනවා. ඒ හිතේ ධෛර්යය ඊළඟ ආත්මික උපත ලබන කොට එතෙන්ට යනවා. ඒක වෙනසක් ඒ ප්‍රතිපත්තිය anu ක්‍රියා කරන උදාන ගුණ ලබලා ලෝකයට යහපතක් කරන අපේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් කාලාන්තරයක් සාරාංශක කල්පලක්ෂය වදවින්ද මොකටද බුද්ධෝහං බෝධිසාමි ධර්මේ මං අවබෝධ කරමි මුත්තෝහං මෝචේ පරි මම මේ සසරින් මිදෙන්නේ තින්නෝහං පාරිසාමි සංසාරෝ මාමය මේ සංසාරික දුකෙන් මමත් ඊතරව ලෝකයා ඊතර කරවනමයි කියන අදිෂ්ඨානයක් ඇතුවයි බුදුරජාණන් වහන්සේ එදා අදිෂ්ඨානකින් ආරයට බැස්සිස් බුදු බවට බලන්න මා මුලින් මතක් කළා මෙන් ඓශ්වර්ය භාග්ය යශ භාග්ය ඒ වගේම ශ්‍රී භාග්ය ධර්ම භාග්ය ඊළඟට කාම භාග්ය ප්‍රයත්න භාග්ය ඔය කාරණා පහෙන්ම අනුන වෙලා අනුපාඩුවක් නැති උත්මයෙක් බවට පත් වෙලා සසර දුකින් අපිවත් ඈතර කරගෙන උන්වහන්සේට ඈතර වුණා. ඒ නිසා අපි අද මේ වෙසක් පුර පසළොස්වක කොහොම දවසේ ධර්මයේ ගැන හිතමු අපට අවාසනාවක් වුණා. ඊවර වෙසක් පොය හරියට කරගන්න බැරි වුණා. අර ත්‍රස්තවාදී පිරිසක් පාණ්ඩි කීපයකට පාර දීම නිසා මේ මරණය කොරෝනා වුණ නැමැති භයානක රෝගයක් මේ තරම් කාලයක් අපි හිටියා. කවදාකවත් අපට අහන්න ලැබුණේ නැහැ මෙහෙම දෙයක්. ලෝකේ සෑම රටකම එංගලන්තේ ඇමරිකාව ප්‍රාන්සය ජර්මනිය ලංකාව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව අසවන රටයි ඇරුණේ කියන බව කියන්න බෑ. ඒකෙන් උනේ අපි ඔක්කොම විශාල විපත්තියක්. අපේ ජනතාවත් අනා. ඒ නිසා අපි කල්පනා කරගනිමු පුළුවන් තරම් ಗುಣධර්ම බඩල ධර්මයේ දියුණු කරන ඒ ධර්මයන්ගේ බලේ මේ පාපය වළක්වා ගන්න ඕන. මොකක් හරි අපේ අකුසලයක් ඇති. ඒ අකුසලයේ නිසායි මේක වුනේ. නැත්නම් මේම වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අකුසලයේ නැති කරන්ට නම් අපි ගුණවත් වෙන්න ඕන. අපේ ගුණ ධර්ම රකින්න ඕන. දැන් බලන්න අපි කියුවාට කවුරුවක් අමුත්තක් හිතන එකක් මොන තරම් සතුන් මරනවද කෑමට කුකුලන් කුරුරන් එළුවන් හරකුන් රටටුවන් පක්ෂී කිසිම හදවතක් නැතුව කෑම සඳහා මරනවා. ඒ මැරෙන හැම සතෙක්ම පින්වතුනි මහා ක්‍රෝධයක් මහා බයකින් මරණයට පත්වන. ඒ ඔවුන්ගේ ඒ ක්‍රෝධය නිසා ඒ ඇති වෙන ශාපය අපට නොලැබෙනවයි කියලා ඔය පින්වතුන්ට හිතාගන්න පුළුවන්ද? හිතාගන්න බෑ. ඔය සතුන් මරණ බයෙන් මැරෙන්නේ. රෝධයෙන් මැරෙන්නේ. ඒක අපට විශාල විනාශයක්. ඒ නිසා මේ මස් මාංශ අනුභව කිරීමෙන් හැකියතාක් වැළකීලා ගුණධර්ම දියුණු කරගෙන එළවලු පළතුරු පලා වර්ග ඒ වගේම අපට ආහාර පානයට කොච්චරක් සාහාර තියෙනවා ඒ ආහාර පාන බුද්ධි විඳමින් පාපයන්ගෙන් වැළකීලා ගුණධර්ම දියුණු කරලා ඒ ගුණධර්මයන්ගේ බලයෙන් සංසාරික දුකින් ඈතර වීමෙන් ලබන අමා මහ නිවන් සම්පත් මේ ලෝකේ සෑම දිනාටම ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔය කරන ලද අනුශාසනාව හිතට අරගෙන අපි කම්මැලි නොවේ උනදනම දියුණු කිරීම පිටිබඳව මීට වඩා උනන්දු විය යුතුය කියන බව නොකියාම බෑ. අපි අතර පාපේ බැරි නම් ඒ තරමට අපට දුක වැඩි. දුක වැඩි වුණු තරමට අපට විපත්ති වැඩි. ඒ නිසා මේ ලෝකයේ දැන් හුඟා පරිහානියටපත් ඔය ගැන කාටවත් කියන්න දෙයක් නැහැ. මොකද හේතුව ප්‍රාණඝාතයට පාප කර්මයන්ට කොයිතරම් ජනතාව එල්ලිලා ඉන්නවද කියලා කියන්න වචන නැහැ. දැන් බලන්න මත් ද්‍රව්‍ය මත් පෙන් ඔය වගේ දේවල් සුරාව සෝදුව අනාචාරය ඔය කියන දේවල් දැන් කරට උඩින් කියන ඉස්සර එහෙම නැහැ. ඉස්සර මිනිස්සෙක් මත් පෙන් බීර කලාතුරකින් බොන්නේත් නැහැ. ඒ ගැන උමංගුත් නැහැ. අද තත්ත්වය මොකද්ද? ඒ නිසා මෙන්න මේ මද්ද්‍රව්‍ය භාවිතය අපේ ජනතාව රැකගන්න අපි නම් කිසි උනන්දුවක් ඇතුව ක්‍රියා කළ යුතුය කියන බව නම් නොකියාම බෑ. ඕවාට අමුතුවෙන් අදහස් ඕන කරන්නේ අපේ දරුකම පුරන අපි කොහොමද ගලක් වගන්නේ මේ පොඩි දරුවන් මේ වාට බැරි වුණොත් නොමගට බර වුණොත් අපේ අනාගතේ මොකද කියන බව අපට හිතා ගන්න බැරි වෙනවා ඒ නිසා ජනතාව අද පුළුවන් තරම් ගුණ සම්පන්නව හැදිච්චකම් ඇතුළු යහපත් ගති ප්‍රවතුන් වලින් යුතුව ක්‍රියා කළ යුතුය කියන බවයි මම මේ නොකියා කියන්නේ. ඒ ඒ වායි ප්‍රතිවිපාක. දැන් මේ වගේ බලන්න ලෝකේ හැම රටකම මේ රෝගේ ගණදිනවා. එහෙම හැදෙන්නේ නැහනේ. එතකොට මේවට හේතුව මොකද? අපේ අධර්මිෂ්ඨකම්. ඒ අධර්මිෂ්ඨකම මේචල් කරගන්න නැතුව අපිට කවදාක්වත් හිතන තැනට යන්න බෑ. ඒ නිසා ඊටාත්ම නදීකමින් වික්ෂුන් වහන්සේලා වශයෙන් ගුරුවරුන් වශයෙන් වෙනත් ආගමික නායකවරුන් වශයෙන් දැනුගත් හැම කෙනෙකුගෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ තියෙන අභාග්‍ය සම්පන්න ගති පැවතුම් පුළුවන් තරම් දුරු කරලා ශිෂ්ට සම්පන්න ජනතාවක් වෙලා ලෝකයේ අපි යහපත් ගුණ සම්පන්න ශ්‍රේෂ්ඨ විය යුතුය කියන බව මේ සෑම කෙනෙක්ම කල්පනාවට ගන්න ඕනේ. ඒ කාරණේ මතක් කරමින් había visión de pura pasa nuestra coda. ඔයගව මස්සාජී අනුභවයන්ගෙන් තොරව නසම්පන්නකම් දියුණු කරගෙන අපි හැදිච්ච ජනතාවක් වශයෙන් ලෝකයේ ඉදිරියට තියානු ඉදිරියට යමන් කිරීමට උනන්දු වෙමින් යන බව ඉතාමත්ම ආදරයෙන් අපේ ජනතාවට මතක් කරගන්න. දැන් මෙතෙක් වේලා ධර්මයේ දේශනා කළා ධර්ම ශ්‍රවණය කළා ඒ ධර්මවල වලින් වරදින් වලිගලා ගුණවත් ජනතාවක් වෙලා අපි සෑම දෙනාටම යහපත් වූ නිවනටපත් වීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං මනෝවිතා චිරං රක්ඛන්තු ආසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං මනෝවිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු අද වෙසක් පුර පසළොස්වක පොහෝදා එමොතුම් ධර්මානුශාසනාව පැවැත්වුවේ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතාංශ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට පෙරවන් සරණයි